ඊළඟට අපට කියන්නට තිබෙන්නේ නව ත්‍රිවතික පබ්බයක. ත්‍රිවතිකේ කියන්නේ මේ සෝහණය කියන එකට. මේ සෝහණේලු මල සිරුරක ඇතිවන්නා වූ වෙනස්කම්. මෙහි කිරීම වශයෙන් කරන භාවනාව සුඤ්ඤය. හේද බුදුරජාණන් වහන්සේ වදාළේ කලින් විස්තර පුනච පරං එක්කවේ එක්කු යම්ෙන් නවතද මහණෙනි තවත් භාවනා ක්‍රමයක් කියනු ලැබේ කියා ඒ විස්තරේ වදාරා. සේයථා වික්කවේ වික්කු සේයථා පස්සේය ශරීරං ජීවතිකාය චද්දිතං ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා උද්ධමාතකං විනීලකං විකුබ්බක ජාතං සෝ ඉමමේව කායං උපසංහරති අයම් පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති ඉති අධත්තං වා කායේ කායාන් පස්සේ විහරති බහිද්ධා වා කායේ කායාන් පස්සේ විහරති අධ්‍යත්ත බහිද්ධා වා කායේ කායාන් පස්සේ විහරති සමුදය ධම්මාන් පස්සේ වා කායස්මින් විහරති වය ධම්මාන් පස්සේ වා කායස්මින් විහරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහරති අත්ථි කායෝ තිවා පනස්ස සතිපත්තිපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය සතිසතිමත්තාය අනිත්‍යතෝ ච විහරති මෙච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති ඒ නව සීවචක පබ්බයේහි එන මුල් සීවචකය පිළිබඳ මේ දේශනාව ඔය විදිහටයි බුදුරජාණන් වහන්සේ වදාළා කියන්නේ. සෝනේයු මලසිරුද දැන්තරනම් දඹදිව විශේෂයෙන්ම අමුසොහුන් කියලා ඒ සොහුන් තිබුණා. ඒ සොහුන් වලට මියගිය ඒ මලසිරු ගිහින් දානවා. ඒවා බලු කැමැතිලි විදුලිලි ආදී ඒ සතුන් කාලක එහෙම අමුසොහොන් ඉස්සර තිබුණා ඉතින් එහෙම අමුසොහොනක දාපු මල පිළිවක් වෙතොත් ඒ ක්‍රමයෙන් විකෘතියටපත් වෙනවා වෙනස් වෙනවා ඉතින් අපට ඒ අමුසෝන්ීලා ඉදෙන මල සිරුරු දක්නට එම නිතරම ලැබෙන එකක් නෙවෙයි. අපිට කොහොමදවත් ලැබෙන්නේ නැහැ මහමුසෝන් දැන් නැතිද? ඒ ශරීරය පිළිබඳව මේ මේ ජීවත්ව සිටින කාලය තුලදී තිබෙන తත්වය එහෙම පිටින්ම වෙනස් වෙනවා නියතිය කලින්. දැන් මේ ශරීරයේ මේ தත්ත්වය පවතින්නේ ශරීරය අතුරු කොට පවත්නා ධර්ම කීපයක් තිබෙනවා මේ தත්ත්වය මෙලෙස පවත්වාගෙන යාමට ඉවහව ගන්න. ආයු උස්මාච විඥානං යදා කායං ජහන්ති මං අපවිද්ධෝ තදා තේති නිරත්තංග කලින් ඉවරයි. ආයුෂය යනුවෙන් දැක්කෙන ජීවිතේන්ද්‍රිය රූපයක්. ජීවිතේන්ද්‍රියයි කියන්නේ මේ කර්මජ රූප පාලනය කරන කර්මජ රූපයක්. කර්මයෙන් හටගත්ත රූපයක් ජීවිතේන්ද්‍රිය කියන්නේ. ඒ ජීවිතේන්ද්‍රිය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් තමයි ජීවත් වන කෙනෙකු පැටියට සිටින්නේ. එයයි මෙතන ආයු නාමයෙන් දක්වා තියෙන්නේ. උෂ්ම කියන වචනයෙන් පෙන්වන්නේ කර්මයෙන් හටගත් තේජෝ ධාතුව. කර්මයෙන් උපදවන තේජෝ ධාතුවක් අපේ ශරීරෙහි පවතී. ඒක කර්මජ තේජෝ කියන නම කියන්නේ. ඒ කර්මජ තේජෝ පමණක් නෙවෙයි අපේ ශරීරෙහි පවතින්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන ඒ පත්‍ය හතරෙන්ම උපදවන තේජෝ ධාතුව තිබෙනවා. නමුත් කර්මජ තේජෝ තමයි ප්‍රධාන. එය මේ කර්මයෙන් මේ භවය ලබා ගැනීමට ඉවහල් වූ කර්මයෙන් උපදවන්නේ. ඒකයි කර්මජ තේජෝ කියන්නේ. ඒ තේජෝ ධාතුව මේ ශරීරයේ ඇතුළු කොට තිබෙන නිසා තමයි මේ ශරීරය කුණු නොවි පවතින්නේ. ඊළඟට අනිත් ධර්මය තමයි විඥානයේ කියන සිත. විඥානයේ කියන සිත. ඒකට භවාංග සිත ප්‍රධාන කොට ඇති සිත. ඒ භවාංග සිත මේ ශරීරයෙන් පවතින තාක්කල් මේ ශරීරයේ පවතින තාක්කල් ද අප ජීවත් වෙනවා. මේ තුනම ආවිෂයේ කියන ජීවිතේන්ද්‍රියක් කුෂ්ණයයි කියන කර්මජ තේජෝ ධාතුවක් විඥානයයි කියන ඒ භවාංග චිත්ත පරම්පරාවක් නැත්නම් සිතක් යම් විටක මේ ශරීරයෙන් ගිලිහෙද මේ ශරීරයෙන් ඉවත් වේද එවිට ඒවායින් කිසු ඒවා නැත්තා වූ මේ ශරීරය විරත්තංග කලින්ගා වැඩකට නැති ඉරාගිය දරකඩක් බවට පත් වෙනවා. ඒ විදිහේ තත්වයකට පත් වෙනවා මේ ශරීරය. එතකොට ආයුෂයි කියන ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මයෙන් හටගත් තේජෝ ධාතුවක් සිතක් කියන මේ තුන තිරෙන තාක්කල් තමයි අප ජීවත් වෙන මේ දේ කරන අය හැටියට සිටිනවා. මේ තුන යම් දවසක අපේ ශරීරයෙන් ගිලිහුණොත් අන්න ඒ අවස්ථාවේදී තමා ඒ මරුණයි කියන්නේ. මරණයටපත් වුණයි කියන්නේ ඒ අවස්ථාවේ. එහෙම මරණයටපත් වූ තැන් පටන් කර්ණයෙන් හටගත් තේජෝ ධාතුවෙන් ශරීරය ඒ ඒ ශරීරෙහි උෂ්ණය පවත්වා ගැනීම නොමැති හේ සිදුවන්නේ ක්‍රමයෙන් මේ ශරීරය කුණු වන බවට පත් වෙනවා විශේෂ උපක්‍රම යොදා తాවකාලිකව එය නවත්වා ගත්තත් ස්වභාවය නම් ඒකයි. ඒ නිසා තමයි දවසක් දෙකක් තුනක් මරණයෙන් පසු මරණයට පස්සේ දවසක් දෙකක් තුනක් ගත වුණු කල්හි මේ ශරීරෙහි මුලින් තිබුණු தත්ත්වය නැතිව ගොස් කාහට පිපාවන தත්ත්වයකට පත් වෙනවා කොයිතරම් ආදරය කරන අය සිටියත් වලලන්නට දෙන්නට බැරිය උණුසන්නට දෙන්නට බැරිය, පෙට්ටිය වහන්නට දෙන්නට බැරිය කියලා එහෙම විලාප කියන කෑ ගහන අඬන තොඩන ඒ අය වෙතත් ඔවුන්ටද වෙන කිසිවක් නොකර බැරි වෙනවා. මේ ශරීරය කුණු වෙන්නට පටන් ගත් දැන් පටන්. ඒ ශරීරයේ සිදුවන ඒ විකෘතීන් තමා බුදුරජාණන් වහන්සේ පළමු සීවතිකේ දක්වා පිළිගන්නවා. නම් සවදාරනවා ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං. ඒ කියන්නේ දවසක් එකක් තුනක් ගත වුණු ශරීරයක මල සිදුරන. ඒ ඒ ශරීරෙහි සිදුවන තත්වයයි ඊළඟට පෙන්නනවා එහෙම දවස් ගණනක් ගත වුණාම උද්ධමාතකං උද්ධමාතකං කියන්නේ ඉදිමුණු කියන එක. උද්ධමාතක ශරීරය. ඉදිමුණු ශරීරය. එහෙම ශරීරත් අපට ඇතම් විටක දක්නට ලැබී තිබෙනවා. එහෙම දක්නට අවස්ථාවක් නොලැබුණු කෙනෙකුට වුණා මේ සමහර විට පාරේ නැරී සිටිනවා. බල්ලන් බලලුන් වැනි සතුන් දක්නට ලැබී සිටියේ නම් තෙමේදී මේ උද්දුමාතක සත්‍යයේ තිබෙන ඉදිවෙන බව කොහොමද කියන එක දැනගන්නට පුළුවන්. මේ ශරීරෙහි එහෙම තත්වයකට පත්වීමක් තිබෙනවා. ඉදි වෙනවා. සමහර විටක ජීවත්ව සිටින අවස්ථාවේදී යම් කිසි ශරීරාබාධ වැළඳීම හේතු කොටගෙනද ශරීරය ඉදිමෙන අවස්ථා තිබෙනවා. සමහර විටක ශරීරයේ යම් යම් කොටස් ඉදිමෙන අවස්ථා. එහෙම නොවේ මේ ශරීරය මල සිරුර එහෙම තවත් සත් දෙකක් තුනක් ගත වූ කල්ලි ඉදිමෙනවා. හරියට පුලම් ගැසූ බෝලයක් වගේ. හින්දීගෙන එන තත්වයක්. ඒ ශරීරෙහි දක්නට ලැබෙන. ඒ තමයි ඉදිලීම උද්ධමාත්ක. ඒ ඉදිලීම පවණක් නෙවෙයි මේ ශරීරයේ යතිවන්නේ. තවත් වෙනසක් ඒක දැක්වීමටයි විනීලකම් කියන්නේ. විනීලකේ කියන්නේ නිල් වෙනවා කියන්නේ. හිත මුළු ශරීරයේම එහෙම නිවිගෙන බවක් දැනෙන්නට නැති වුණත් ශරීරයේ යම් යම් තැන් ඒවායේ පළමු තිබුණු වර්ණයට වඩා වෙනස් නිල් පාට නැත්නම් නිල් පාටට හුරු වර්ණයක් බවට පත් ඒ ඒ තැන් දැක්වීම තමයි මෙතන විනීලක කියන එකෙන් අදහස් කරන්නේ. ඒ එහෙම දැන් නිල්පාටට වෙනසක් විකුබ්බක ජාතං කියන තරව පිරිණුකන් ශරීරෙහි ඒ තැන්වල තරවද පිරිණු. එහෙම තරව පිරිණුකන් සුදු පාටට නැත්තම් කහ පාටට හුරුව දෙන්නට පටන් ගන්නවා. විකුබ්බක ජාත ඒ තැන්වල තරව පිරිණු. තරව පිරිණු තැන් ඒ කියන්නේ එතකොට ශරීරයේ දිවිලා නිල් වෙලා පෙරවද ඉරිලා පෙරවද හටගත් ශරීරය. එහෙම ශරීරය ශරීරයක් බවට පත් වූයේ ජීවත්ව සිටින කාලයේදී හොඳට ඇවිදිලි කතා කරමින් ආහාර පාන ගනිමින් ඒ වගේම නොයි ක්‍රියා කරමින් සිටි කෙනෙකුගේ ශරීරයක් ඒ ශරීරය එහෙම ක්‍රියා කරමින් සිටි කෙනෙකුගේ ශරීරය ඒ තත්වයටපත් වූයේ ඒ ශරීරය ඇසුරු කොට ඒ ක්‍රියා කිරීමට පුළුවන්කම තිබුණු ඒ ධර්මයන් ශරීරයෙන් ගිලිහුණු නිසා තවත් විදිහකින් කියනවා නම් මරණයටපත් වූ නිසා එහෙම මරණයටපත් වීම එබඳු ශරීරයක් බවට පත්වීම මේ අපට තිබෙන ශරීරයේ නැතිව ගිය එකක් නෙවෙයි. ඒ කියන්නේ අපේ ශරීරයක් ඒ తත්වයටපත් වෙනවා. අන්න ඒකයි මෙතන භාවනාව වශයෙන් කරන්නට තිබෙන්නේ. අයම්පිකෝ කායෝ මේ මගේ ශරීරයද මේ ශරීරයද අයම්පිකෝ කායෝ කියන්නේ මේ ශරීරයද ඒවං ධම්මෝ මේ ස්වභාවය ඇති එකක. ඒවං භාවි මේ தත්වයට පැමිණෙන එකක. ඒතම් අනතීතෝ ඒ ස්වභාවයට පත්වීම නොඉක්ම වූ එක කියලා මේ ශරීරය පිළිබඳව බැලීම නුවණින් සැලකීම මෙනෙහි කිරීමයි මෙතන උදා. මේක අසුබ භාවනා කියලත් අප ඉගෙනගෙන ඉගෙන ගන්න. අසුබ භාවනා කියන කොටසටයි මේක ඇතුළත් වන්නේ. ශරීරය කෙනෙකු දකින්නේ අසුබ දෙයක් හැටියට නෙවෙයි. සුබ දෙයක් හැටියට. ඒ වගේම මේ ශරීරය සැපය පිණිස පවත්නා දෙයක් හැටියට. බොහෝ කල ඉදෙන දෙයක් හැටියටයි හැම දිනාම වාගේ සිතන්නේ කලකට. ඒ ශරීරය මේ தත්වයටපත් වෙනවා. තමන්ට එබඳු ශරීරයක් දකින්නට නොලැබුණා. භාවනා කරන කෙනෙකුගේ සිත දියුණු කල්හි මේවාද මෙනෙහි කරන අවස්ථාවන්ද එළඹෙනවා. එහෙම එළඹුණු අවස්ථාවේදී තමන්ට මල සිරුරක් දක්නට නොමැති වුණා. දකින්නට මල සිරුරක් නැති වුණා. ඒ දවසක් දෙකක් තුනක් ඉක්ම ගිය මල සිරුරෙහි ඇතිවන්නා වූ සිදි වෙන බව, නිල්වන බව, සැරව ගලන බව, සැරවෙන් පිරුණු බව කියන දේවා සලකා ඒ தത്വයට පැමිණෙන ශරීරයක් දරම් දරන බව තමා මෙනෙහි කළ හැකිද? සමාගයේ මේ ශරීරයේද ඒ தത്വයට පත්වන ශරීරයේ ඒ බව නොඉක්ම වූ ශරීරයේ ඒ විදිහේ මෙනෙහි කිරීම තමයි උපසංහරණය කියන එකෙන් දක්වන්නේ. ඒකට කියන උපසංහරණ. අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝති කියලා කලකන්නේ උපසංහරණය. කියන්නේ සමාගයේ ශරීරයක් මේට සම්බන්ධ කොට නැත්නම් මේ වගේ යකියා කලකන්නේ. ඒකට ලං කරලා බලන උපසංහාර. එහෙම බැරි. එහෙම බැරිම නිසා වන්නේ කුමක්ද? තමාට මේ ශරීරය පිළිබඳව පවත්නා සුභ සංඥාව සුභ සංඥාව මේ කර්ම කොටගෙන දුරු වෙනවා. Taman සුභයි කියා කලකන මේ ශරීරය පිළිබඳව තිබෙන ඒ සුභ යයි ගණන් ගන්නා බව සුභ වශයෙන් කලකන බව. ඒකට කියන්නේ සුභ සංඥා ඒ සුභ සංඥාව දුරු වෙනවා දුරු වී අසුභ සංඥාව දියුණු වෙනවා. ඒ අසුභ සංඥාව දියුණු වීම නිසා අසුභෙහි සුභ සංඥාව ඇති නොවීම හේතු කොටගෙන අසුභෙහි කලකිරෙන බව ඇති අසුබ වූ මේ ස්කන්ධ පංචකයෙහි විශේෂයෙන්ම රූපස්කන්ධෙහි ඒ අනුසාරයෙන් ඒ වේදනා ආදී අනිත් ස්කන්ධයන්හි කලකිරීම ඇති. ඒ කලකිරීම තමයි නුවණින් සිදුවන දේ. එහෙම නැතු ඒ කලකිරීම සමහර විටක තමාගේ අවවාදයට අනුශාසනයට අනුකම්ම දෙන පුතෙකු දුවෙකු සම්බන්ධව කෙනෙකුට ඇතිවන්නා වූ කලකිරීම බඳු කලකිරීමක් නෙවේ. එහෙම අවස්ථාවලදී උපදින්නා වූ කලකිරීම ද්වේෂයට බර කලකිරීම. ඒක ද්වේෂයෙන් යුක්ත වූ එක්තරා හැඟීමක්. ද්වේෂ මූල සිටීමේ ඇතිවන ඒ දෝමනස්සයයි ඒ අවස්ථාවේදී කලකිරීම ස්වභාවයෙන් Tamanට ඇතිවන්නේ. ඒක නුවණින් යුක්ත කලකිරීමක් නැත්නම් නුවණින් සිදුවන කලකිරීමක් නෙවෙයි. මේ සිදුවන්නේ නුවණින්. ඒ කලකිරීම විදර්ශනා නුවණ දිනු කෙනස්තාට මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇතිවන්නා වූ නිර්වේද ඥානය, නිබ්බිදා ඥානය කියන ඒ කලකිරීමට කික්තු ස්වභාවය. සමහර විටක ඒ කලකිරීමත් වන්නට පුළුවන්. ඒ දක්වා විදර්ශනාව දියුණු වූ සිටි කෙනෙකුගේ නම්. අන්න ඒ බඳු කලකිරීමක් මේ ස්කන්ධ පංචකය පිළිබඳව විශේෂයෙන්ම තමාගේ ඒ සුභ සංඥාවට හේතු වූ මේ රූප ශරීරය පිළිබඳව ඇතිද. මේ ශරීරයේ බඳු තත්වයකට පත්වන්නක් නම් මෙහි කුමක්ද මෙහි කොතැනද කවර තැනක්ද Tamange ඇලීම ඇති කර ගැනීමට සුදුසු වන්නේ කියන එක සලකා බලන්නට පුළුවන්. එතකොට කිසිම තැනක නොයනිය යුතු බවකුයි මේ ශරීරයේ ඇත්තේ. ඒ නිසා ශරීරය පිළිබඳව පිළිදෙන මේ සමහර විටක කෙනෙකුට ඇතිවන මානය වුවද දුර වෙන්නට පුළුවන්. ශරීරය පිළිබඳවම කෙනෙක් මානයක් කරනවා. ශරීරය. මේ දින තුනක් තාප්පි වෙනවා. කේමා යනුවෙන් මේ ශාසනයෙහි බොහෝම ප්‍රසිද්ධයි. නමක් තිබෙනවානේ. අග්‍රශ්‍රාවිකාවක් මේ කේමා උපලවන්න. ඒ කේමාවන් රූප මදයෙන් මත් වී සිටි. තමාගේ රූප ලාවන්‍ය, තමාගේ රූප ශරීරය පිළිබඳව එහි ඇති අලංකාරය ගැන තමාම මත් වෙලා සිටි. ඒ නිසානේ රූප මදයෙන් මත් වූ කේමා කියලා දක්වන්නේ අන්න එහෙම කෙනෙකුට ඇතිවිය හැකි සමාජ ශරීරයේ පිළිබඳව ඒ එහෙමමත් වෙන්නට පුළුවන්. වෙන අය නම් නිති මම එහෙම නෑ මම උසට පරි මහත් තිබෙන ශරීරයේ අංගපතන ලක්ෂණද තිබෙන මේ ලක්ෂණ රූපයක් ඇති කෙනෙක් නේ කියලා එහෙම කෙනෙක් සමාජයේ රූපය ගැන කලකා මත් වෙන්නට පුළුවන්. ඒ සුභ සංඥාව ඇති කරගෙන ඒවා තමාට යහපත පිණිස පවත්නා එකක් නෙවේ. එහෙම දැනත්තාට නිවන ඒ தත්වයේ තිබෙන තුරු බොහොම දුරයි. එනකොට පංචස්කන්ධය නොඇලිය යුතු, කලකිරිය යුතු දෙයක් හැටියට නෙවෙයි ඔහු දකින්නේ. ඒ පංචස්කන්ධය පෝෂණය කළ යුතු, තව තවත් දියුණු කළ යුතු, ඊටත් වඩා හොඳ ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට කටයුතු කළ යුතු දෙයක් හැටියටයි කෙනෙක් කලකන්නට පුරුදුවක්. අනේ නිසා මේ මේ විදිහේ භාවනාවේ අසුබ දර්ශනය අසුබ භාවනාව වැඩිම කෙනෙකුගේ සුබ සංඥාව දුරු කර ගැනීමට විශේෂයෙන්ම හේතු වෙනවා. ඒ නිසා Tamanට එමතු එකඟ භාවනාවක් කිරීමට කලින් ශරීරය පිළිබඳව වරදවා දැකීමක් තිබුණේ නම් එහි තිබෙන සුභ පක්ෂයේ පමණක් බලමින් ඒ తත්වය දුරු විලා. නමුත් එතනම නිෂ්ඨාව නොවේ. එහෙම නිෂ්ඨාව නොවේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා ඉති අජ්ජත්තං වාකායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති. ඔය විදිහට අර කලින් මෙන්න අනිත් සර්වයන් මේ වදාළ පරිදිම විදර්ශනාවට නංවා මේ ගැන බැලීමද වහන්සේ මේ කොටසෙහි උගන්වනවා. එතකොට මේ ශරීරය ඒ පඨවි ආදි ධාතුන්ගෙන් නිර්මිත වූ ශරීරයක්. ඒ අසුබ වශයෙන් ඒ කුණප බවට මල සිරුරක් බවට ඉදිමුණු බවට සරව ගලන බවට පත් වී තිබුණා. අර தත්ත්වය එහෙමමයි මොනවාද තත්වේ කියන්නේ පඨවි ආදී ධාතුන්ගෙන් නිර්මිත වූවා. වෙනසකට මේ මල සිරුරෙහි තිබෙන්නේ කර්මයෙන් හටගත්ත පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේවා මල සිරුරෙහි නැහැ. ඒ වගේම ආහාරයෙන් හටගත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මල සිරුරෙහි නැහැ. ඔය දවසක් දෙකක් ගිය මල සිරුරක් ගැන නෙවෙයි කියන්නේ. ඒ නිසා සිත නිසා හටගත්, සිතෙන් හටගත්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේවා මේ මල සිරුරෙහි නැහැ. එහෙනම් මේ තිරෙනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඒ කොහොම හටගත් ඒවාද? ඒවා තමයි උතුජ ඍතුයෙන් හටගත් ඍග්වේ කියන්නේ තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුවෙන් හටගත් බාහිර තේජෝ. උතුජ කියන්නේ ඒ වගේ තේජෝ ධාතුවෙන් හටගත්ත පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තවා මේ ශරීරෙහි පවත්. අනේ ශරීරෙහි සිදුවන මේ වෙනස්කම් විකෘතිය ඒ බාහිර ඒ ශරීරයට පමණක් සීමා වූවක් නොව මේ තමා ජීවත්ව සිටින තමාගේ ශරීරයේද ඒ සත්‍යයට පැමිණෙන ස්වභාවය ඇති එකකි එය නොඉක්මවා පවත්නා එකකි කියා උපසංහරණය කිරීමෙන් මේ මේ මානසිකාර්යය පවත්නා විසුද්ධි මාර්ගෙහි එක තැනක එනවා එක් කුඩා හාමුදුරු නමකුත් බහර භික්ෂුන් වහන්සේ කියන්නේ තව ආචාර්ය හාමුදුරුවනු කියන මේ දෙනම වඩිනවා ඒ වඩින වේලයේ එයින් බහර භික්ෂුන් වහන්සේට ශරීර කෘත්‍යය සඳහා තමන් වඩින මාර්ගයෙන් ටිකක් ඉවතට යන්නට සිදු වෙනවා උන්වහන්සේ එහෙම ගියා මේ කුඩා හාමුදුරු එහෙම වැඩි වේලේ ඒ ශරීර කෘත්‍ය සඳහා ගිය උන්වහන්සේට දක්නට ලැබුණේ මල සිරුරක්. මල සිරුරක් දක්නට ලැබුණා. මේ ගිය වැඩේ ගිය වැඩේ අවසන් කොට මේ දක්නට ලැබුණු මල සිරුරෙන්ද තමාට යහපතක් සිදු කරගනු අපියේ උන්වහන්සේ මේ ශරීරයේ දෙස බලමින් භාවනාව ආරම්භ කළා. භාවනාව. උන්වහන්සේගේ භාවනාව කොයිතරම් දියුණු වීද යක් ක්‍රමයෙන් සෝවාන් මාර්ග ඵල, චතුර්ථාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵලයන්ට පැමිණෙනවා. අරත්වයේ තීබදව මේ මානසිකාරයේම දියුණු කරමින් සිටින විට මේ සහර භික්ෂුව මෙතරම් වේලා ප්‍රමාද වන්නේ මක්නිසාදයි කියා සලකරාගත මිහුණු ආචාර්ය හාමුදුරුවෝ කතා කළා. ඒ කතා කළ ශබ්දයේ ඇතුන් හැටියේම මගේ ආචාර්යවරයන් දෙවරක් කතා කරන තුරු මා ඉඳලා නැහැ. ඒ නිසා වහන්සේට දෙවෙනි වරක් මට මා කැඳවන්නට අමතන්නට ඉඩ හැරීම නුසුදුසුයි කියා ඉතිරි මාර්ගඵලයන් පසු අවස්ථාවකදී ලබා ගන්නෙ නැයි කියා ඒ හාමුදුරුවන් ඉන්න තැනට ගියා. ඒ වැඩි වෙලේ මහන්සිය වූවා අවත්නි මෙතරම් වේලා ප්‍රමාද වූයේ ඇයි? ස්වාමීනි මේ කාරණයක් නිසායි ඔබ වහන්සේ මෙතනින් ටිකක් ඉවතට වඩින්නේ මා ඒ ගිය පැත්තටම ගිහින් බලන්නේ ඒ හාමුදුරුවෝ ගිහින් ඒ වගේම යහපතක් Tamanට සිදු කරගෙන ආපව එක්හා ප්‍රවෘත්ති සඳහන් දැනීම කෙනෙකුට ඒ එහෙම මල සිරුරක් දුටු කල්හි ඒ මල සිරුරෙහි සිත නවත්වා ඒ ගැන ඒ මල සිරුර දිවිර එකක්ද ඉදිමුණු එකක්ද ආදී වශයෙන් මෙනෙහි කිරීම කොයිතරම් කළත් මාර්ගඵලාභිගමයක් කිරීමට Tamanට ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඒක ප්‍රත්‍යක්ෂය. ඒ කියන්නේ ඒක මේ අන්‍ය ශරීරයක් පිළිබඳ කතාවක්. ඒක උපසංහරණය කළ යුතු තිබෙනවා තමා තමාගේ ශරීරය. තමාගේ ශරීරයත් මේ తත්වය නොඉක්ම වූ එකී මේ ස්වභාවයට පැමිණෙන්නේ කි. ආදි වශයෙන් මේ ශරීරයේ තිබෙන අසුබ බව මෙනෙහි කොට කෙනෙකුට පුළුවන් ඒ අසුභයෙන්ම සිත රඳවලා. අසුභයෙන්ම සිත රඳවලා වෙන කිසිවකට සිත නොයවා ධානයක් උපදවන්න. ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්. ඊට එහා යන්නත් බෑ ප්‍රථම ධානය. ඒ ප්‍රථම ධානය උපදවාගෙන එය පාදක කරගෙන විදර්ශනා වඩා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණෙන්නට හැකියි. එහෙම අසුභය පිළිබඳව භාවනා කොට ඒ කර්මස්ථානයේ ධානයක් උපදවා ගත්තා. දියුණු සමාධියක් ඇති කරගෙන සමාගයේ ශරීරය එයට උපසංහරණය කොට මෙනෙහි කිරීමෙන් ඉතිඅජ්ජත්තං වාකායේ ආදී වශයෙන් දක්වන ලද පරිදි එහෙම පිටින්ම විදර්ශනාවට නංගලා කෙනෙකුට හැකි වෙනවා සෝවාන් ආදී මාර්ගඵලයන්ට කැමති. විදර්ශනාවෙන් තොරව සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා ගැනීම කාටවත් සැලැස්සක් නෙවෙයි. විදර්ශනාවක් නොමැතුව බෑ ඒක. විදර්ශනා භාවනාවම කරන්නට ඕන. එයින් කරන්නේ නුවණ වර්ධනය කිරීම. නුවණ කියන්නේ ඇතිසැකිය දැනගන්නා නුවණ. ඒක තමයි යථා භූත ඥාන දර්ශනය කියන්නේ. ඒ යථා භූත ඥාන දර්ශනය කියන ඒ නුවණ විදර්ශනාවේද ඉහළ අවස්ථාව. ඒ නිසා විදර්ශනාව ගැන කතා කරන විට විදර්ශනාවේ අවස්ථා ප්‍රධාන වශයෙන් දෙකක් දක්වනවා. කර්ම විපස්සනාවේ කියලා එකකුත් මේරු නැත්නම් දියුණු විපස්සනාවේ කියලා තව එකකුත්. කර්ම විපස්සනාවේ කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය සත්‍ය පරිග්‍රහ ඥානය කියන ඒ නාම රූපයන් වෙන්කර දක්නාන් වන නාම රූපයන්ගේ හේතුන් සත්‍යයන් දක්නාන් වන ඒ වගේම උදයවය භංග භය වශයෙන් දෙන්නන ඒ නුවණ උද්‍යව්‍ය ඥානෙ, භංග ඥානෙ, භය ඥානෙ, භයතුපත්ථාන ඥානෙ කියලා දක්වනවා. ඒ ඥාන දක්වා. ආය භය ඥානෙ ආදීනවත්. මෙන්න මේ හරිය තමයි ඒ කර්ම විපස්සනා වේක. විපස්සනාවේ වැඩුණු හරිය, දියුණු විපස්සනාව ගන්නේ නිබ්බිදා ඥානයේ පටන්. නිබ්බිදා ඥානයේ මුංචිතු කම්මතා ඥානයේ පටිසංඛා ඥානයේ සංඛාරිකා ඥානයේ අනුලෝම ඥාන කියන ඒ ඥාන ඒවා විදර්ශනාවේ දියුණු අවස්ථා. ඒකට තරුණ විපස්සනාවේ කියන මේ විදර්ශනා නුවණ නූපදවාගෙන කෙනෙකුට ඉහළ විදර්ශනා ඥාන උපදවා ගන්නට බෑ. ඒ නිසා මේ ප්‍රමාතකම් විනීලකම් විපුබ්බකම් විචිද්දකම් වික්ඛායතකම් විචිද්දකම් අත විචිද්දකම් කුලවකම් අට්ටිකම් ඔය විදිහට දක්වන දස අසුභයක්. මේ දස අසුභයටම සම්බන්ධයි මේ නව සීවතිකේ දැක්වෙන මේ කර්ම. ඒකට උද්ධමාපකේ කියන්නේ ඉදිමුණු මල සිරුර. ඒකට ඉදිමුණු මල සිරුර මල සිරුරට පමණක් සීමිත වූ දෙයක් නෙවෙයි. මේ නොමරී සිටින අයගේ පවා ශරීරය ඒ தത്വයට පැමිණීම ස්වභාව කොට ඇති එකක්. ඒ ඉක්ම වූ එකක් නෙවෙයි කියන එක සලකා සමාගයේ ශරීරයේද ඒට ලංකොට බැලීමයි මේ භාවනාවෙන් කරන්නේ. එහෙමකොට සිත එකඟ කළ කල්හි තවදුරටත් එය දියුණු කොට ඉති අධ්‍යත්තම් වාකායේ බහිද්ධා වාකායේ අධ්‍යත්ත බහිද්ධා වාකායේ සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී ඔය ආදි වශයෙන් වෙන පරිදි විදර්ශනාවේ ඉහළට යනවා මේ ශරීරය කොයි විදිහෙන් ගත්තා අන්තිමට මෙහි මූල ධර්ම වශයෙන් මෙහි එන මූල ධාතු වශයෙන් දෙන් කරගත යුතුව තිබෙන්නේ පඨවි ආදි ධාතු. පඨවි ආදි ධාතු. මේ தത്വයට අන්තිමට එනවා. පඨවි ආදි ධාතු වශයෙන් බෙදා ගන්න අවස්ථාව. මේ පඨවි ආදි ධාතු වශයෙන් බෙදාගත් ශරීරය පිළිබඳව තමන්ට ඇති වෙනවා ඒ නුවණ උපදවාට හේතු වෙන මමයි කියා ගත හැකි මගේය කියා කලකට හැකි කිසිවක් මෙහි නැtei කියන ඒ ධාතු වශයෙන් වෙන් කරගත්තම යම් පඨවි ධාතුවක් මේ ශරීරය පිළිබඳව පවතීද යම් පඨවි ධාතුවක් ශරීරයෙන් පිටත් කරව පවතීද ඒ ශරීරය තුල නැත්නම් ශරීරය ඇතුළු කොට ශරීරයෙහිම පවත්නා ඒ පඨවි ධාතුවක් පිටත්තරව තිරෙන පඨවි ධාතුවත් පඨවි ධාතු වශයෙන් කිසිදු වෙනසක් නැහැ. නම් අධ්‍යාත්මිකා පඨවි ධාතු බහිද්ධා පඨවි ධාතු පඨවි ධාතු රේ වේසා කියලා කියනවා. ඒවා පඨවි ධාතුමය. මේ දෙකම පඨවි ධාතු. තන් නේතන් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒ පඨවි ධාතුව මගේ නෙවේ. මම නොවේමි. මගේ ආත්මය නෙවේ. ඒ ඒ පඨවි ධාතුව මම නොවේමි, මගේ නෙවේ, මගේ මගේ ආත්මය නෙවේ කියන්නේ නිකම් කටින් කීමක් නෙවේ. ඒ කියන්නේ හුදු කටින් වචනයක් වශයෙන් ප්‍රකාශ කිරීමට සීමා වූවක් නෙවේ. නුවණින්ම ඒ බව දකිමින් කීවේ නැති වුණත් දැකීමකුයි එයින් අපේක්ෂා කරා. ඒ දැකීම නුවණේම සිද්ධියක් නුවණින්ම කෙරෙන්නක් මිසක පුදු හිතාමතා නිකම් කලකා බැලීමක් පමණක් නොවේ. යම් දවසක ඒ පඨවි ධාතුව පිළිබඳ සත්වාකාරය දැකීම වශයෙන් ඒ පඨවි ධාතු මම නොවේවි, මගේ නොවේවි, යාත්මය නොවේවි කියන දර්ශනයක් කෙනෙකුට ඇති වෙතොත් අන්නේ විදර්ශනා දර්ශනය විදර්ශනාවක් තමයි ඒක. විදර්ශනා කියන වචනේ තේරුමත් විවිධේනාකාරේන පස්සතිටි විපස්සනා කියලා එක තේරුමක්. විවිධ වූ ආකාරයෙන් බලන්නේලුයි විපස්සනා නනේ. මොකද්ද මේ විවිධාකාරය? ධාතු වශයෙන් බලන විට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේවා විවිධයි. එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අප සැලකන්නේ මමයි කියලා. ඒ මමයි කියවම එකයි. එකක් හැටියට නෙගන්නේ. නමුත් පඨවි ආදී ධාතු මෙහි තිබෙන්නේ. ඒක විවිධයි. පඨවි ධාතුව ආපෝ ධාතුව නෙවෙයි. ආපෝ ධාතුව තේජෝ ධාතුව නෙවෙයි. තේජෝ ධාතුව වායෝ ධාතුව නෙවෙයි. ඒ එකිනෙක ධාතුවක් එකිනෙක ධාතුවකට වෙනස්. එතකොට මේ වෙනස් වෙනස් ධාතුන් බැලීමද මෙයින් අපේක්ෂකයි. ඒකත් විවිධාකාරයෙන් පස්සති. තවත් තිබෙනවා විවිධාකාරයෙන් පස්සනයක් නැත්නම් විවිධ ආකාරයෙන් බැලීමක් ඒ කුමක්ද? ඒ පඨවි ධාතුව අනිත්‍යයි. මක්නිසාද එය ඇතිවෙන නැතිවෙන ස්වභාවයක්. පුත්වා අභාවත්තේන අනිච්චා. ඇතිවෙන නැතිවෙන ස්වභාවය. ඒ වගේම ඒ ඇතිවෙන නැතිවෙන ස්වභාවයකින් යුක්ත ඒ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ඒ ධාතු ඒ වගේම ඒවා ඇතුළු කොට පවත්නා අනිකුත් ශරීරගත ධාතු ඒ ශරීරයේ රූප ඇතුළු කොට පවත්නා නාම ධාතු චිත වේදනා ආදී කොට ඇති ඒ නාම ධාතු කියන මේවා ඇතිව නැතිවන ස්වභාවය. ඒ ඇතිව නැතිවන දෙයින් තමයි ඒවා අනිත්‍ය කියන්නේ. දිගටම පවතිනවා නම් කවදාවත් නැතිවීමක් නොමැතිව ඒවා නිත්‍යයි කියන්නේ. එහෙම නිත්‍යතාවක් කිසිදු රූපයක කිසිදු සංස්කාර ධර්මයක ලැබෙන්නේ නැහැ. කිසිදු සංස්කාරයක ලැබෙන්නේ නැහැ. ඒ හැම සංස්කාරයකම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගෙන ඊට ආයත් ආයු කාලය පැවත නිරුද්ධ වෙනවා. ඒක නොපෙනෙන්නේ ඒ අඩු කැන නැත්නම් නැතිව ගිය රූපයන්ගේ අඩුව නොපෙනෙන පරිදි තව තවත් රූප ඒ තන්වලම උපදින හේතු. ඒ නිසා ඒ උත්වා අභාවත්තේන අනිච්චා ඇතිව නැතිව නැදී අනිත්‍යයි යමක් ඇතිව නැතිවන්නේද ඒ ඇතිව නැතිවන කිසිදු ස්වභාවයක් සැපේ කියන්නට බෑ. දැන් අපි සැපේ කියා සැලකෙන වේදනාවම ගතකො. ඒ වේදනාවම ගත්තත් වේදනාව සැප වේදනාව කියාගන්න. සැප වේදනාවම ගත්තා. ඒ සැප වේදනාවට ඇතිව නැතිවන ස්වභාවයක්. දැන් සැපයට කෙනෙක් කැමතිවන්නාසේව ඒ සැපය Tamangen ගිලිහි යනකොට ඒ තනත්තා කැමති නැහැ. කැමති නැහැ. සැප වේදනාව ඒ විදිහට දිගටම පවතින එකක් නෙවෙයි. ඒක ක්ෂණ භංගුරයි. ඇති වෙනවා වගේම ඉක්මනින් නැති වෙනවා. සංතති වශයෙන් දක්වා කල යම් ඒ සැප වේදනා සංතතිය නැතිව යනවා ಸ್ವಲ್ಪ කලකින් ಸ್ವಲ್ಪ මොහොතකින් මොහොත කීපයකින් ඒකයි ක්ෂණ භංගුරයි කියලා කියන්නේ. වහා නැති වෙන ස්වභාවය. ඒ සැපය නැති වෙන එක දුකක්. සැපේ නැති වෙන එක දුකක්. ඒ නිසා නැති වෙන කිසිවක් වේම. ඇතිව නැති වෙන යම් තාක් සැපයි කියා කලකන දේ දෙතොත් ඒකේ නිත්‍ය වශයෙන් ගත හැකි කිසිදු සැපක් නැහැ. ඒක తాවකාලික සුඛාස්වාදයක් ලබා දෙන්නක් මිසක සැපේ කියා ගිනිය හැකි ඒකාන්ත සුඛ ස්වභාවයක් එහි නැහැ. ඒ නිසායි ලංකින්චී වේදිතං සබ්බං සං දුක්ඛස්සින්ති වදාමි යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරා යම් විඳීමක් වේනම් යම් කිංචි වේදිත යමක් විඳිනු ලැබේනම් ඒ කියන්නේ යම් වේදනාවක් ඇති වේද ඒ ඇතිවෙන්නා වූ වේදනාව සැප වේවා දුක් වේවා අදුක්ඛම සුඛ වේවා ඒ කිසිදු වේදනාවක් බුදුරජාණන් වහන්සේ සැප හැටියට ඒකාන්ත සැප හැටියට වදාරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ වදාරනවා ඒ සියල්ලම දුක්ඛත් නිති වදාමි. දුකයි කියා කියනි. එමක් නිසාද? ඒ සැප වේදනාවේද තිබෙන මේ අනිත්‍යතාව නිසා. අනිත්‍ය වූ සැපය නියම සැපයක් නෙවේ. ඒ නිසා තමයි බුද්ධ ආගමේ නියම සැපය උතුම්ම සැපය නැත්නම් එකම සැපය හැටියට පිළිගත යුතු එකම සැපයේ හැටියට වදාරා පිළිෙන්නේ නිර්වාණ සැපය. ඒ නිර්වාණ සැපය අවේදිත සුඛය, උපසම සුඛය කියන මේ නම් වලින් දැක්වෙන ඒ සැපට කවදාවත් නැති නොවන සැපක්. එබැවිනුයි එය අජරා මරයි කියන්නේ. අජර අමර. අනේ සැපය බලාපොරොත්තු වන තැනත්තා අනිත් සැප සුළු කොට කැකිය යුතුයි. ඒ සැප අත්හැරීමටද පුළුවන්කම Tamanට තිරෙන්නට ඕන. එනිසා භාවනා කිරීමේදීද ඇතම් විටක තමාගේ ශරීරයට ලැබෙන යම් යම් දුක් පීඩා කර්ම කොටගෙන කෙනෙකුගේ සිත පෙළදෙන්නට ඉඩ තිබෙනවා භාවනාව නවත්වා ගැනීමට. මේ නිසා මහත් කරදරයි ශරීරයට විහෙසයි දුකයි ආදී වශයෙන් සලකා සැප බලාපොරොත්තු වෙමින් මේ වර්තමාන සැප වර්තමානයේදී මේ ශරීරයට සැප දීමේ අපේ සමාත පීඩා කරයි කියා සැලකෙන භාවනාවෙන් යෙදීම කෙනෙක් නවත්තන්නට ඉඩ නමුත් එබන්දකට සිටට ඇතුළු වීමට එබඳු අවස්ථාවකට සිට ඇතුළු වීමට නැත්නම් සිටේ එබඳු තත්වයක් ඇතිවීමට ඉඩ නොහැර ඒකාන්ත සැපය වෙන නිවන් සැපත ගැන කලකා මේ සුළු සුළු සැප අත්හැරීමට පුළුවන්කම අප ලබා ගන්න. එහෙම ලබාගෙනයි කෙනෙකුට ඒ භාවනාව මස්තක ප්‍රාප්ත වෙන තුරු අත්මහැර අඛණ්ඩව කරගෙන යා හැකි වන්නේ. ඉතින් මේ අසුභය නැත්නම් මේ සීවතික පබ්බෙහි දැක්වෙන මුල් සීවතිකයේ අනුසාරයෙන් අපට ඉතිරි සීවතික පිළිබඳවත් සැලකන්නට පුළුවන් මේ සැලකා ගන්නට හැකි. නමුත් ඒවා පිළිබඳවද ස්වල්ප වශයෙන් හෝ ඉදිරියේදී අප කියන බොම දීර්ඝ වශයෙන් කීම මම හිතන්නේ නෑ අවශ්‍යයි කියලා පිළිබඳව. මොකද ශරීරයේ ඉතිරෙන විවිධ කොට වෙන්දී දක්නා ආකාරයෙන් ඒ ඉතිරි ජීවිතිකයන්ද බුදුරජාණන් වහන්සේ වදාරා. මස්ලි තිබෙන නහර වලින් බැඳුණු ශරීරය ඒ ඇට වලින් යුක්ත ශරීරය කණුවන් ගැවසීගත් ශරීරය ඔය ආදි වශයෙන් ඒ ශරීරෙහි සිදුවන්නා වූ ඒ ඒ විකෘතියින් වෙනස්කම් දක්වමිනුයි බුදුරජාණන් වහන්සේ මේ සීවිතික සබ්බය දේශනා කොට තිබෙනවා. එයින් වහන්සේ උගන්වා වදාරන්නේ මේ ජීවත්ව සිටින තනත්තාගේද ශරීරය ඒ එකද තත්වයක් ඉක්මවා සිටින ශරීරයක් නොවේ. ඒ තත්වයන්ට පැමිණිය හැකි ශරීරයක් කියන්නේ. දැන් අපි එක විදිහකින් බලනකොට ඒ පණුවන් ගැවසෙන පණුවන් පිරුණු සරව පිරුණු එහෙම ශරීරයක් බවට පත්වන්නේ මල සිරුරම නොවේ. සමහර විටක ජීවත්ව සිටින කාලයේදී සමහරෙකුගේ සමහර අවස්ථාවලදී පණුවන් ගැවසීගත් ශරීරය ඇති වෙන්නට ඉඩ තිබෙනවා. සමහර අය පිළිබඳව කියන්නේ. ඒ gediයට ඉහත තියලයි පණුව ඉන්නවයි කියලා එහෙම කියන්නේ. පණුවන් ජවසීගත් ශරීරෙහි වන ආදී ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ශරීරෙහි මේ ප්‍රාණ ප්‍රාණීන් වාසය කරන ශරීරය අපට ඇතුළත තිබෙන සමහර විටක පිටතින් යන ප්‍රාණීන් ඇතුළත වැඩි ඇතුළත වර්ධනය වෙන්නට පුළුවන්. එහෙමනේ උගන්වන්නේ පිටින් ඔය කණු විතර ආදී ඇතුළට ගිහින් ඊළඟට කණුවන් උස තුල ඒව ඇති වෙන්නට පුළුවන් ඇති වෙනවා. එහෙම නැතිව අපිට පේනවානේ හිතකේ මස්තකේ මේ හිත මුදුනේම ඇතම් විටක උකුණන් ආදී ඒ උකුණන් දැන් සතුන් සිටිනවා. මේ ශරීරෙහි. ඒ නිසා මේ ශරීරයේද නොඑක ආකාරයෙන් බලන විට ඒ තරම් ඇලුම් කළ යුතු ස්වභාවයකින් යුක්ත ශරීරයක් නම් නොවේ. එනිසා ශරීරයේ මේ කලකිරෙන බව කියන්නේ මේ නැති කරගන්නට කලකිරීමක් නෙවෙයි. නැති කරගන්නට ඒ කියන්නේ විනාශ කර ගැනීමට. නමුත් ශරීරයේ නියම ස්වභාවය. ඒකට කියන ඒක හරියට වචනේ කියනවා නම් කිය යුතු දෙන්නේ ශරීරයේ හැටි තේරුම් ගැනීම කියන එක. සමහරු කියනවනේ මං එයාව තේරුම් ගෙන ඉන්නේ කියලා. ඒ ඒ කියන්නේ Taman ඔහු පිළිබඳව යම් කිසි අවබෝධයක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ තරාතිරම ඉරිකියුම් කෙරුම් වගතුග චරිතය ආදී මේ දේවල් නානා දේවල් වෙද්දී ඔහු පිළිබඳව මම තේරුම්ගෙන තිබෙනවා. අන්න ඒ වගේ මේ ශරීරයේ පිළිබඳව තේරුමක් ඇති කර ගන්නට ඕනේ. තේරුම් ගන්නට මොකද මේ ශරීරය? මොනි මොනවාද තියෙන්නේ? මොනවාද තියෙන්නේ? මොන විදිහකින් බැලුවා? ජීවත්ව සිටින කාලය තුලදී මේකේ හැටි අප ඊට කලින් කියපු ඒ කුණප භාවනාවේදී තේරුම් ගත්තා. කුණප භාවනාවේදී අප තේරුම් ගත්ත ඒ පිළිබඳ කොටසේදී අප දැනගත්තා. මෙහි තියෙන්නේ මොනවද? කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු වකුගඩු ආදී කොට ඇති හැම දෙයක්ම පිළිකුල් කටයුතු ස්වභාව වශයෙන් පවත්නා ශරීර කොටා ශරීර කොටා ඉතින් එහෙම තිබුණු මේ ශරීරය මරණට පස්සේ මරණ තත්ත්වයට මරණාව නම් මගේ කියන්නටවත් දැන් ඉන්නේ කෙනා නැහැ ඒ නිසා මගේ කියන්නද බෑ එහෙම අවස්ථාවකදී වුවත් ඒ තත්ත්වයටපත් වුණාම මරණාව ඒක ඉතින් එහෙමම තියෙන්නට ඇරියෝ. ඒ මුල මල සිරුර මේ බලන්නේ නැතුව එහෙම නැත්නම් පුරුෂකන්නේ නැතුව ඒ නියගිය හැටියට ওই එහෙමම තිරෙන්නට හැරියොත් සිදුවන తত্ত্বය තමයි උද්දුමාත්ක දිනීලක ආදි වශයෙන් පෙන්වන්නේ. අන්න ඒ తত্ত্বයට වැටෙන ශරීරයක් තමයි පරිහරණය කරන්නේ මේ ශරීරේ. ඒ නිසා මේ ශරීරෙහි ජීවත්ව සිටින කාලයේ හිතුවද ඇලෙන්නට සුදුසු බව ඇත්තේම නැහැ. මරණයට පස්සේ කොහොම ඇලෙන්නද? ඒ මල සිරුර පිළිබඳව නෙවෙයි විශේෂයෙන් සැලකිය යුතු තිබෙන්නේ මේ ජීවත්ව සිටින කාලය යෙහිදී අපගේ ශරීරය. අනේ ශරීරෙහි බොහෝ විට මුලා වෙනවා කෙනෙක්. බොහෝ විට මුලා වෙනවා. ශරීරයම සකස් කරගන්නට, හැඩ වැඩ ගන්නට අලංකාර කරන්නට ඒවා පිළිබඳවමයි බොහෝ විට වෙහස දරන්නේ. වෙහස දරන්නේ ඒ ශරීරය තමාට වැඩදායක ශරීරයක් කරගන්නට යත්න දරන්නේ නැහැ. සලකා බලන්නේ නැහැ. තමන්ට වැඩදායක ශරීරයක් කියන්නේ ඒ ශරීරෙහි ඇති අසුබකව, ඒ ශරීරෙහි ඇති නියම తত্ত্বය, යථා භූතය ඇති සැටිය බලන්නටයි මේ ශරීරය උපයෝගී කරගන්නට ඕනේ. එහෙම කෙනෙකු උපයෝගී කරගෙන ඒ ශරීරෙහි නියම తත්වය Tamange විදර්ශනා නුවණින් දැනගතහොත් ඒ තැනත්තාට තමා ඒ මේ ශරීරයන් නැවත නැවත ලබා දෙවන ඒ වගේම මේ ඡන්ද පංචකයන් නැවත නැවත ලබා දෙවන යම් ක්ලේශ ධර්ම සමූහයක් එනම් අන්න ඒ ක්ලේශ ධර්මයන් එහෙම පිටින්ම නැතිකොට කවදාවත් මෙබඳු ඒ ජරමර හිරිහැර කරදර එවැගේම අපවිත්‍රතා ඇති ශරීර ඒ ශරීරය ඇතුළු කොට පවත්නා සිත් ආදී මේ කිසිවක් නැවත නැවතත් නොලැබෙන තත්වයට පත්වන්නට හැකි. කම ලැබෙන. ඒ තමයි අප හැමදෙනාම බලාපොරොත්තු වන මේ නිර්වාණ ධර්මය. ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත හැකි වේ නම් යම් කිසි කෙනෙකුට අන්න ඒ නිවනෙහි මේ ස්කන්ධ පංචකය කලම නැහැ. ඒ ස්කන්ධ පංචකයන් නොලැබෙන తත්වය. එහෙම නැත්නම් අනුත්පාද නිරෝධය කියන ඒ తත්වයට පමුණවා ලන නුවණ තමන්ට උපදවා ගන්නට පුළුවන් මේ ශරීරෙහිම නියම ස්වභාවය බැලීම පුරුදු කළොත්. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කර තිබෙන්නේ. ඒකට සතිපට්ඨාන සූත්‍රයේහි කායානුපස්සනාව පිළිබඳ ඒ ඒ පර්යයන්ගේ අන්තිමට දැක්වෙන කර්ග නවයක් තමයි මෙහි එන්නේ. නව සීවතික පබ්බය කියලා කියන්නේ ඒ ඒ සීවතිකයන් පිළිබඳව ඉගෙනීමෙන් පසු නැත ඉගෙනීමෙන් කායානුපස්සනාව පිළිබඳ දේශනය අවසන් වෙනවා. ඊළඟට වේදනානුපස්සනාවයි කියන්නට තිබෙන්නේ. හැබැයි අපි මේ කායානුපස්සනාවේ ඉතිරි ජීවිතිකයන් පිළිබඳ ඊළඟ කතාවේදී විස්තරයක් කොට මම ඒ ඒ එකිනෙකක් පිළිබඳ වෙන වෙනම කතා පැවැත්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එකම දේශනාවකින් ඒ සියල්ලම පිළිබඳ විස්තරය අවසන් කොට ඊළඟට කිය යුතු කරුණු කීමට බලාපොරොත්තු වෙනවා. අද අපිට නියමිත කාලය මෙතකින් අවසන් වන බැවින් අපේ කතාව බොහොම ආ ඊළඟට කිය යුතුව තිබෙන